සාමාන්‍යයෙන් අපි දකින්නට අකමැති අපි මෙනෙහි නොකරන ඒ යථාර්ථය වගේම අපට නොපෙනෙන පැතිකඩ පිළිබඳවත් අවිද්‍යාවෙන් වැසී තිබෙන පැතිකඩ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා. ධර්මය කියලා අපිට අහන්නට ලැබෙන්නේ ධර්මය කියලා අපිට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ යථාර්ථවාදී ධර්මය. එනිසා මේ ධර්මයේ පිළිබඳව අපි ඉගෙන ගන්නකොට ධර්මයේ පිළිබඳව අපි පරිවහනකොට අපේ ජීවිතයේ යථාර්ථය ප්‍රකට වෙන විදිහට අපි ඒ තේරුම් ගන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය සඳහායි ධර්ම දේශනා කළේ. ඒ කියන්නේ නිවන ඉලක්ක කරගෙන. නිර්වාණය ඉලක්ක කරගෙන ඒ ගමන් මඟක යන කෙනෙකු ගමන් මඟක ගමන් කරන පුද්ගලයෙකු විසින් අනුගමනය කළ යුතු ඒ උතුම් ක්‍රියාවිධීන් තිබෙනවා. ඒ ක්‍රියාවිධි නිවැරදිව අනුගමනය කළොත් පමණයි නිවැරදිව ඉලක්කය වෙත යන්නට පුළුවන්කම තියෙන්නේ. සත්‍ය ඥානය තුළ පිහිටි කෙනෙකුටයි කෘත්‍ය ඥානය තිබෙන්නේ. සහ කෘත්‍ය ඥානය નિවරදිව පවත්වන කෙනෙකුටයි කෘතඥානය කියන්නේ. එනිසා අපේ අවබෝධය ධර්මයේ පිළිබඳව අපි දකින දැකීම ඊටාම වැදගත් වෙනවා පින්නතුනේ. අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අපිව අරගෙන යන්නට. ඒ නිසා අපි ඇතම් වෙලාවට අද භාවනාව කියලා දෙයක් කතා කළාට ඒ භාවනාව කොහොමද අපේ නිවන් ප්‍රතිපදාවට උපකාර වෙන්නේ? භාවනාව මොන තැන දක්වා අපිව අරගෙන යනවද කියන එක පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවබෝධය අල්පයි. ඒ නිසාම දෝ භාවනා සංස්කෘතියක් සාමාන්‍යයෙන් බිහි වෙනවා අපි දකිනවා. භාවනා සංස්කෘතියක් කියලා කියන්නේ භාවනාව කියලා ඒකාන්ත ලෙසම ලෝකයේ තුල අපි මිනිස්සු ගොඩක් වෙලාවට නැඹුරු වෙලා මේක තමයි බුද්ධ දේශනාව මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ කියලා අපි හැමදාම කරන යම් පිළිවෙතක් තියෙනවා. නමුත් අපි විමසා බලන්නට ඕනේ ඒ පිළිවෙතද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ අනුපූර්ව ප්‍රතිපදාව කියලා. මොකද අපි හඳුනාගත්ත ඒ ලක්ෂණ ටිකෙන් නැතිනම් ඒ හඳුනාගත්ත සංස්කෘතිය තුළින් විතරක් අපිට මේ ගමන යන්න පුළුවන්ද කියන එක අපිට විමසා බැලීමේදී විනිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි භාවනාවක් කරනකොට පින්නතුනේ මේ භාවනාව අපි කරන්නේ මොන තැන දක්වාද කියන එක දන්නේ නැතිනම් ඒ භාවනාව තුළින් අපේ වැඩෙන ಗುಣධර්ම පිළිබඳව නැතිනම් අපේ නුවණේ දියුණුව සිදුවන අයුරුත් අපි දන්නේ නැතිනම් ඒ භාවනාව කුමකටද හේතු වන්නේ ඒ භාවනාව කොහොමද නිවන් දකින්නට හේතුවක් බවට පත්වන්නේ ඒ භාවනාව කිසිදු ලෙසකවත් නිර්වාණය ඉලක්ක කොට පවතින දෙයක් නොවුනොත් අපි උත්සාහ කරලා තියෙන වැරදි තැනක. එනිසා කෙසේ හෝ දරණ කරන උත්සාහය නෙමෙයි වැදගත් වෙන්නේ. බුරළේ කිරි පිරුණු ඒ දෙනක් ළඟට ගිහිල්ලා කෙනෙක් මට කිරි ඕනේ මට කිරි ඕනේ කියලා අර දෙනගේ අන් දෙකෙන් කිරි දෙවුවොත් එහෙම කිරි ලැබෙන්නේ නැහැ. මොකද අන් දෙක අභෞව්‍යයි කිරි ලබා දෙන්නට. ඒ වගේ මට නිවන් දකින්නට ඕනේ මට නිවන් දකින්නට ඕනේ කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් මට නිවන් දකින්නට ඕනේ නිවන් දකින්නට ඕනේ කියලා කොච්චර ඊට අදාළ දර්ශනේ නැතුව තමන් ගමන් කළත් නැතිනම් අනිකුත් ක්‍රමෝපායන් අනුගමනය කළත් ඒ නිවැරදි දර්ශනය සම්මා දිට්ඨිය නැතිනම් ඒ නිර්වාණය කරා යන්නට පුළුවන් කමක් නැත්තේ. කෙනෙක් ගිහිල්ලා බුරුලේ කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා මට කිරි එපා මට කිරි එපා කියලා වුණත් අර බුරුලෙන් කිරි දවනවා නම් ඔහුට කිරි ලැබෙනවා. ඔහු කිරි දවන්නේ කිරි ලබා ගන්නට සුදුසු තැනක නිසා. ඒ වගේ නිවන් දකින්නට අවශ්‍ය නැහැයි කියලා හිතාගෙන උනත් යම්කිසි කෙනෙක් නිවැරදිව ඒ නිවැරදි දර්ශනය තුළ තමන්ගේ ජීවිතේ හික්මවා ගන්නවා නම් ඔහුට නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. හේතුව තමයි ඔහු નિවරදිව નિවරදි තැනක ඉඳලා උත්සාහ කරන කෙනෙක්. එනිසා අපි ඒ තැන හඳුනා ගන්නට අවශ්‍යයි. දැන් අපිට මේ තැන පිළිබඳව කතා කරනකොට මූලික දර්ශනය පිළිබඳව අපි දේශනා ගණනාවකින් ඊට පෙර හඳුනා ගන්නට යෙදුණා. එතකොට අපි ඊට පාදක කරගත්තා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද හාමුදුරුව අසනීප වෙලා ඉන්න වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරලා මේ ගිරිමානන්ද හාමුදුරුව ලෙඩ වෙලා ඉන්නවා කියන එක දැනුවත් කළාම ගිරිමානන්ද හාමුදුරුවන්ට මෙන්න මේ දස සංඥාවන් ගිහිල්ලා උගන්වන්න. නැතිනම් මේ දස සංඥාවන් ගිහිල්ලා කියලා දෙන්නටයි කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දස සංඥා පිළිබඳව දේශනා කළා. අන්න ඒ දස සංඥාවන් අතර අපි අනිත්‍ය සංඥාව පිළිබඳව කතා කළා අනත්ත් සංඥාව පිළිබඳවත් කතා කළා අපි පසුගිය සතියේ මේ දෙක තුලම තියෙන සාරාංශයක් අරගෙන පොදුවේ අපේ ප්‍රඥාව නුවණ වර්ධනය වන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුණා. දැන් අද දවසේදී අපිට තියෙන තෙවැනි සංඥාව ඒ තමයි අසුභ සංඥා කියලා කියන්නේ. අසුභ සංඥා අසුභ කියලා කියන්නේ සුභ බව නෙමෙයි. ඒ කියන්නේ සුභයි කියලා කියන්නේ අපි හොඳයි කියලා අපි ඇලීම් සහගත ස්වභාවයක් තියෙන. අනේ සුභ බවට ප්‍රතිවිරුද්ධ වූ දේ තමයි අපි අසුභ කියලා කියන්නේ. සුභයට විරුද්ධව ගිය වූ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුභ සංඥාව නිසා තමයි සත්‍යෝ කාමච්ඡන්දාදිය තුළ ඇලෙන්නේ නැතිනම් කාමච්ඡන්දය ඇති කරගන්නේ. සුබ නිමිත්තම් වික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නා චේව කාමච්ඡන්දෝ උපජ්ජති උපන්නෝ චේව කාමච්ඡන්දෝ බිහියෝ භාවාය වේපොල්ලාය සංවත්තතේ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළේ මේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරනකොට තමයි නූපන්නා වූ කාමච්ඡන්දය උපදින්නේ උපන්නා වූ කාමච්ඡන්දය දියුණුවටපත් වෙන්නේ ඒ හේතුව නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න අසුභ සංඥාව දිනු කරන්නට කියලා. අසුභ සංඥාව. එතකොට මේ අසුභ සංඥාව පිළිබඳව අපි කතා කරනකොට අසුභයෙහි තියෙන වැදගත්ම දේ අර රාගාදී දේට ප්‍රතිපක්ෂ භාවය. ඒ කියන්නේ රාගයට ප්‍රතිවිරුද්ධව යන ස්වභාවය තමයි අසුභෙහි තියෙන මූලික දේ බවට පත් වෙන්නේ. එනිසා යම්කිසි කෙනෙක් රාගය ප්‍රහාණය කරන්නට එහෙමත් නැතිනම් රාගය යටපත් කරන්නට නම් ඔහු අනිවාර්යයෙන්ම වැඩි යුත්තේ අසුභ සංඥාව. අපි හඳුනාගත්ත සංඥාව කියන්නේ මොකද්ද කියලා. මොකද්ද සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා ස්වභාවය. එතකොට දැන් මේ හඳුනා ගන්නා ස්වභාවය කොහොමද? අසුභ වශයෙන් හඳුනා ගැනීම. එතකොට මේ අසුභ වශයෙන් අපි හඳුනාගන්නේ ඇයි? අසුබ වශයෙන් හඳුනාගන්නේ මොකක්ද කියන එක ගැන අපි විමසා බලන්නට ඕනේ. වෙනතනේ අපිට හැම මොහොතකම සුචි බවක් තුළ ජීවත් වෙනවා. ඒ කියන්නේ පිරිසුදු සංකල්පයක්, පිරිසුදු අදහසක් අපි තුළ තියෙනවා. මේ මම කියලා අපිට අසුරු වෙන කය පිළිබඳවත්, තව අනෙක් කෙනෙක් කියලා අපිට අසුරු වෙන කය පිළිබඳවත් අපිට තියෙන්නේ සුචි සහගත සංකල්පනාවක්. පිරිසුදුයි කියලා හිතන සංකල්පනාවක්. හරියට ඇතුළත අසුචි පුරවපු පිටින් ලියකම් වැල්කම් දාපු කලයක් වගේ. මේ කලේ පිටින් තින්තාලේප කරලා තියෙන බැලුවහම ලස්සනට පෙනෙනවා. හැබැයි මේක අභ්‍යන්තරය පිළිබඳව අපි බැලුවොත් නොඑක් අසුචියෙන්ගෙන් පරිපූර්ණත්වයට පත් වූ දෙයක්. අන්න ඒ පිළිබඳව අපි නොසලකන නිසා තමයි ඒ අපිරිසිදු දේ පිළිබඳව අපිට පිරිසිදු අදහසක් තියෙනවා. ඒකට අපි කියනවා විපල්ලාසයක් කියලා. ඒ කියන්නේ අසුබයෙහි සුබයි කියලා තියෙන විපල්ලාසයක්. අසුබ දේ සුබයි කියලා හිතන කම. එතකොට මෙන්න මේ විපල්ලාසය දුරු විය යුතු දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අසුබ සංඥාව දිනු කළ යුතු දෙයක් හැටියට අපට දේශනා කළේ. අසුබ සංඥාව පින්නතුනේ අපි දිනු කරනකොට අපි කුමක්ද අසුබ වශයෙන් බැලිය යුතු වෙන්නේ? අසුබ වශයෙන් බැලිය යුතු වෙන්නේ අසුබ වශයෙන් වැඩි යුතු වෙන්නේ කුමක්ද? මේ අපේ සතර මහා ධාතුයෙන් සකස් වන මේ කය පිළිබඳව තමයි අසුබ වශයෙන් බැලිය යුත්තේ. මොකද තමන්ට තමන්ව ප්‍රියයි. මේ ඉන්නේ මම කියන එකත් එක්ක මේ මේ මාව ප්‍රිය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනුන්ව ප්‍රිය බවටපත් වෙලා තියෙනවා. ඒ නිසා රූපාදීහි සත්වයා ඇලෙනවා. ඒ නිසා මේ මිදෙන්නට අපහසු දෙයක් තමයි රාගය කියලා කියන්නේ. කෙනෙකුට පවතින සිතෙහි පවතින රාගය කියලා කියන්නේ මිදෙන්නට අපහසු දෙයක්. එතකොට මේ රාග ස්වභාවය පවතින්නේ ඒකේ තියෙන ඇතුළාන්තය පිළිබඳව නොදන්නාකම නිසා. ඒකේ තියෙන අභ්‍යන්තරය පිළිබඳව නොදන්නාකම නිසා. එනිසා අපි මේ අසුභය කියන දේ සංඥාවක් හැටියට භාවිත කළ යුතුයි. අසුභය කියන දේ සංඥාවක් හැටියට භාවිත කිරීම තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. අසුභ සංඥාව ඊටාම ප්‍රායෝගික වෙන්නේ කොමකටද? අසුභ සංඥාව ඊටාම ප්‍රායෝගික වෙන්න පින්නතුනේ. රාග චරිතයට ඒ කියන්නේ ලෝකයේ තුල ඇලීම් සහගත රාග සහගත අදහස් වැඩිපුර ඇති වෙන කෙනාට සප්පාය කමඨහනක් කර්මස්ථානයක් තමයි මේ කිව්වේ අසුබ සංඥාව කියන එක. තව විදිහකින් මේ අසුබ සංඥාවම කායගත සති කියන වචනයට අපිට අතුලත් කරන්නට පුළුවන්කම තියෙනවා. කයෙහි කය අනුව පවත්වන සිහිය. නැතිනම් කය අනුව පවත්වන සිහිය කායගත සති. එතකොට මේ කායගත සතිය තුල සිද්ධ වෙන්නේ මොකද්ද? මේ කයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව දැකීම. 아무තෙන් මේක පිළිකුල් කියලා මට එපා කියලා එකක් හිතන්නට යෑම නෙමෙයි. මේකේ තියෙන පිළිකුල් ස්වභාවය ඒක තමයි යථාර්ථය. අපි ඒක ඔච්චර වහන්නට හැදුවත් ඒක තමයි එතන තියෙන ඇත්ත කතාව. එනිසා ඒ කයේ තියෙන පිළිකුල් බව පිළිබඳව අපි තේරුම් ගත යුතු වෙනවා. කුච්චිතානං ආයෝ කායෝ කය පිළිබඳව නිර්වචනය කරන්නේ විදිහටනේ. කුචිතානං ආයෝ. පිළිකුල් වූ දේවල් වල එකතුවක් නිසා තමයි මේකට අපි කාය කියලා කියන්නේ. ආය කියලා කියනකොට ඒක ආය කියලා කියන්නේ මේක රැස්සුන දෙයක්. එකතුවක්. එතකොට යම් තැනකට එකතු වීමක් ආයි. එතකොට ඒ අය වූ දෙයට නැතිනම් ඒක පිළිකුල් කටයුතු කියන අර්ථයේ යෙදෙන කශබ්දයේ දෙනකොට ඒක කාය කියලා හඳුන්වනු ලබනවා. එතකොට කාය කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? උචිතානං ආයෝ කායෝ පිළිකුල් කටයුතු වූ දේවල් රැස්වන නිසා ඒකට කාය කියලා කියනවා. මෙන්න මේක ඇතුලේ මුතුමැණික් ආදී දේවල් රත්තරන් රිදී වගේ දේවල් පෙන්වන්න පුළුවන් කමක් නැහැ නේ. හත්පස අසුචියෙන් පිරුණු දේවල් පෙන්වන්නට වෙන්නේ පිළිකුලෙන් යුතු බලන්නට අප්‍රසන්න වුණ දුගදින් යුතු දේවල් තමයි අපිට මේ කය ඇතුලේ හොයාගන්නට පුළුවන්කම තියෙන. ඊට වඩා මේ හොඳ ලස්සන දේවල් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හොඳ සුගන්ධවත් දේවල් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි කුච්චිතානං ආයෝ කායෝ කියලා කිව්වේ. පිළිකුල් කටයුතු වූ දේවල් රාශියක තියෙන එකතුව තමයි කයක් කියලා කියන්නේ. එතකොට මේ කයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව අපි නුවණින් දකිනවා කියලා කියන්නේ මොකද්ද? කයේ තියෙන යථා ස්වභාවය නුවණින් දකිනවා කියලා කියන්නේ අර කුච්චිත නැතිනම් පිළිකුල් වූ දේ නුවණින් දකිනවා කියන එක. කුච්චිත නැතිනම් පිළිකුල් වූ දේවල් අපි නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. ඒක තමයි කයක තියෙන යථාර්ථයේ බවට පත් වෙන්නේ. කුණු ගොඩක හොඳ දේවල් නෑ වගේ. අසුචියක සුචි දේවල් නෑ වගේ. කොච්චිතානං ආයෝ වෙනකොට පිළිකුල් කටයුතු දේවල් වල එකතුවක් වෙනකොට ඒක ඇතුලේ හොඳ පිරිසිදු මුතුමැණික් රන්තරම් මිල මුදල් තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඒක ඇතුලේ අපිට හොයාගන්න පුළුවන්කම තියෙන්නේ තවත් අසුබ සහගත දෙයක් පමණයි. එනිසායි අසුබ සංඥාව වඩන පුද්ගලයෙකු විසින් ඒ දෙතිස් කුණප කොට්ඨාස පිළිබඳව සම්මර්ෂණය කරන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ඨි අට්ඨි නිජ්ජං හදයන් වක්ඛං කිලෝමකං පිහකං පප්පාසං ඉදරියං අන්තං අන්තගුණං හරිසං පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං එවැගේම මත්තලුංගම් මේ ආදී ලෙස අපිට මේ ගුණපකොට්ඨාස පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා දෙතිස් කුණපකොට්ඨාසයක් විදිහට. මේකෙදි මේ මත්තලුංගම් එහෙමත් නැතිනම් මොලය කියලා අපි කියන එක අට්ටිමිඤ්ඤා මිඤ්ඤා හැටියට දක්වමින් ඇත නිදලු හැටියට දක්වමිනුත් ඇතැම් තැනක ඒ කතා නොකොට හරිනවා අරකට ඇතුළත් කරමින් අස්ත්‍යබ්ධාන්තරයේහි පිහිටි දෙයක් හැටියට සලකමි. එතකොට මෙන්න මේ දෙතිස් කුණප කොට්ඨාසයක පැවැත්මක් තමයි අපි මේ කයක් කියලා කියන්නේ. ඒකයි කුච්චිතානාං ආයෝ කියලා කිව්වේ. පිළිකුල් කටයුතු වූ දෙක එකතුවක්. මේ එකතුව පිළිබඳව අපි සම්මර්ෂණය කළ යුතුයි. මම බෙදා දක්වන්නම් ඔබ සම්මර්ෂණය කිරීම තුළ ඔබට ලබා ගන්නට පුළුවන් ප්‍රතිලාභ පිළිබඳව. එනිසා මූලික වශයෙන් අපි මෙතනදී හඳුනාගමු කරුණු කීපයක්. ඒ තමයි පළවෙනියටම අසුභ සංඥාව දියුණු කිරීම තුළ ඒ තුලින් අපිට ඇතිවන රාගාදීහි වැළැක්වීම කියන පැතිකඩ. බුදුරජාණන් වහන්සේ නොඑක් විට වික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා වූ දෙයක් තමයි සිතෙහි ඇතිවන රාගාදී වූ චේතනාවන් දුරු කර ගැනීම සඳහා අසුභය වඩන ලෙස. අසුභ සංඥාව දිනු කරන්නට බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. එකෙන් එක ක්‍රමයක් තමයි ඔය අපි කතා කරන කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මෙගලු හදවත් වකු වඩුවක් මා බඩදිව තැළඹුව මේ ආදී ලෙස අපි කතා කරන මේ දෙතිස් කුණප කොටාසය පිළිබඳව කරන සම්මර්ෂණය ඒ වගේම එතනින් පරිබාහිරව ගියාම අපිට පුළුවන්කම තියෙනවා අර නවසීවතිකාදී භාවනාව තුළ මේ කයෙහි තියෙන නිස්සාරත්වය සහ සාරාපගත ස්වභාවය සහ එහි තියෙන පිළිකුල් නිස්සිත ස්වභාවය ඒ අයුරිනුත් දකින්නට. ඇතන් විටක බුදුරජාණන් වහන්සේ වික්ෂන් වහන්සේලාට දේශනා කරලා තිබෙනවා ඒ සොහොන්වල තිබෙන මිනී ආදී දේවල් උනත් පරීක්ෂා කරලා බලමින් ඒ දේවල් පිළිබඳව භාවනා කරන විදි. වෙනතනේ ඒක අප්‍රසන්නයි කියලා පිළිකුල් කරන්නටම නෙමෙයි. හිතේ ඇතිවන රාගය දුරු කරලා යටපත් කරන්නට. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව තුළ මූලිකම අධිරක් විදිහට මූලිකම අංගයක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ මේ සිතේ ඇතිවෙන රාග චේතනාව යටපත් කොට දැමීම. සිතේ ඇතිවෙන රාගය යටපත් කොට දැමීම. දැන් අපි කතා කරනවානේ තදංග විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණ කියලා. ඒ අවස්ථාවට කෙලෙස් ධර්ම යටපත් කිරීම ඒ වගේම භාවනා මාර්ගයක් තුළින් උපචාර අර්පණාදී සමාධි මට්ටම් වලට පත්වන්නට පුළුවන් විදිහට අපි හිත ඒකාග්‍රගත කරගෙන ධ්‍යාන ආදියටපත් වීම තුළින් අපි සිදු කරන ක්ලේශ ප්‍රහාණයක් තියෙනවා. අපි ඒක හඳුනා ගන්නවා විස්කම්මන ප්‍රහාණය කියලා. ඒ වගේම විපස්සනාදිය තුළ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගැනීමෙන් සිදු කරන ප්‍රහාණයට අපි කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. දැන් මෙන්න මේ අසුබය අපිට පුළුවන්කම තියනවා විස්කම්මන ප්‍රහාණය පැත්තට බර කරලා මූලික මූලික වශයෙන්ම දියුණු කරන්නට. ඊට පස්සේ අපිට පුළුවන් ඒකම ඕනේ නම් අර සමුච්ඡේද ප්‍රහාණය පැත්තට අවිද්‍යාව දුරු වෙන පැත්තට නැඹුරුවක් කරගන්නට. එනිසා අපි මේ අසුභ සංඥාව මේ හාත්පස විශේෂ පරාසය තුළ අපේ සාකච්ඡාවට භාජනය කරන්නට අවශ්‍යයි. කොටින්ම මේකට අජීවී වස්තුන් පිළිබඳව අසුබ සංඥාව වඩන කෙනෙකුට අදාළත්වයක් මූලික අධීර තුලදී ඇත්තේ නැහැ. ඔහු විසින් පළමුව වඩන්නේ අර දෙතිස් කුණප කොට්ටාස කියලා මේ කයෙහි පවත්නා කුණප කොට්ටාස පිළිබඳ භාවනාවක්. මුලින්ම කුණප කොට්ටාස පිළිබඳව තියෙන භාවනාවක් විදිහට තමයි මේ භාවනාව භාවනා කරන කෙනෙක් විසින් දිනු කරන්නේ. එහෙම නැතුව මේක කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ එකපාරම විපස්සනාවට දැසගන්නේ නෑ මේ ආදී සමතා භාවනාවකින් මේ ඝන සංඥාව ඉවත් කරලා නැති කෙනෙකුට එකපාර එහෙම දැස ගන්නවා කියන එක ලේසි නෑ නොවැඩු ඉන්ද්‍රියක් තියෙන කෙනෙකුට අනිවාර්යෙන් ඒ නිසා මේ ආදී දේවල් දිනු කරන්නට වෙනවා අපේ ජීවිතේ කොච්චර මිනිස්සු කොච්චර රාගයෙන් පීඩා විඳිනවද රාගය නිසා මිනිස්සු කොච්චර වෙනසෙනවද? මිනිස්සු කොච්චර රාගය නිසා පීඩාවෙන් තමන්ගේ ජීවිතය ගත කරනවද? හැබැයි ඒ රාගය නිසා කොච්චර මිනිස්සු පීඩාවටපත් වුණා යථාර්ථය දකින්නේ මිනිස්සු කැමති නැහැ. ඒ කියන්නේ මේ කයේ තියෙන අර අසුබ නිස්සිත ස්වභාවය දකින්න මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ වුණාට අපි හිතිය යුතු වෙන්නේ මොකද්ද? මේ කයෙහි පවතින අසුබ නිස්සිත ස්වභාවය පිළිබඳව අපි සම්මර්ෂණයක් කරන්නට ඕනේ. ඒ පිළිබඳව අපි මෙනෙහි කරලා මානසිකාරයේ පවත්කලා බලන්නට අවශ්‍යයි. ඒ විදිහට නොකළොත් වෙන්නේ පින්නතුනේ අපි ඉන්නේ වැරදි තැනක. අපි කරන්නේ වැරදි දෙයක්. අපිට අවශ්‍ය මූලික දේ දුරු කරගන්න නැතුව හිතේ ඒ විදිහම දේවල් තියාගෙන අපි බන දන්න අය බවට පත් වෙලා. බන කරන අය නෙමෙයි නැතිනම් ඒක ප්‍රායෝගික භාවිත කරන අය නෙමෙයි අපි ගොඩාක් ඉගෙනගෙන අපි ගොඩාක් බන දන්න අය බවට පත් වෙලා. කතා කළොත් ස්කන්ධ ධාතු ආයතන කතා කරනවා. හැබැයි රාගය විරාගය පිණිස පවත්වන්නට පුළුවන් කමක් නැහැ. රාගය යටපත් කරන්න දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි රාගය යටපත් කරන්නට අවශ්‍ය ඒ අසුබය මෙනෙහි කළ යුත්තේ ඊට අනුරූපීව මානසිකාරය පැවැත්විය යුත්තේ පින්නතුනේ අපේ ජීවිතයේ අපි සුබ සංඥාව අයෝනිසෝ මානසිකාරය කරන නිසා කාමච්ඡන්දයට තැන ලැබෙනවා කියලා කියවනේ ඒ නිසා තමයි අසුබය භාවිත කරලා ඒ සුබ නිමිත්තට තියෙන ඉඩයින් කරගත යුතු වෙන්නේ. එතකොට අන්න ඒක භාවිත කරනකොට අපි මොන වගේ පැතිකඩවල් පිළිබඳවද අපි අවධානය යොමු කළ යුත්තේ කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසයෝ කාසතෝ තත. එතකොට ඒ වර්ණ වශයෙන්, సంతාන වශයෙන්, ගන්ධ වශයෙන්, ඒ වගේම ආසයස්ථාන, ඕකාසස්ථාන වශයෙන්, පරිච්ඡේදාදී ස්ථාන වශයෙන් අපි මේ අසුබ කොටාස පිළිබඳව හොඳ ව්‍යවස්ථාපනයක් කරන්නට ඕනේ. උද්ඝහ කෞශල්‍ය කියලා කියනවා. ඒ කියන්නේ ඒ නිමිති පිළිබඳව අපි දක්වන උද්ඝාණය පිළිබඳව තියෙන දක්ෂතාවය. ඒක තමයි අසුබේ වඩන යෝගාවචරයේ සතුව නැත්නම් අසුබේ වඩන භාවනාව දියුණු කරන පුද්ගලයෙක් සතුව තිබිය යුතු ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. මෙතනදී අපි හඳුනා ගන්නවා සමහර වෙලාවට පින්නතුනේ කෙනෙක් මේකෙදි මේ අදහස් කරනවා අසුබය කියන දේ අපි වඩන්න පටන් ගත්තාම මේ වැඩෙන්නේ පටිගය කියලා. අසුබය නිසා වැඩෙන්නේ පටිගය කියලා. නෑ දැන් අපි සාමාන්‍යයෙන් පාර අයිනක තියෙන අසුචි ගොඩක් හරි මොකක් හරි දැකලා හිතේ द्वේෂයක් අමනාපයක් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් මේ කය පිළිබඳව සම්මර්ෂණය කරන්නේ මේ කය එපා. මේ කය පිළිකුල්. මේක මේක ළඟ තියාගන්නවත් එපා කියලා එපා කියලා පැත්තකට දාන්න නෙමෙයි මේ අසුභය පිළිබඳව කෙනෙක් හිත දියුණු කරන්නේ. එයාට ඉලක්කයක් තියෙනවා. එයා මූලික වශයෙන්ම සත්‍ය ඥානය උපදෝගෙන තියෙනවා. එනිසා එයා දන්නවා මම කොතෙන්ටද මේක දියුණු කළ යුත්තේ කියලා. එනිසා එයා ඒක අසුභය වඩන්නේ ගැටෙන්න නෙමෙයි. අරමුණත් එක්ක ගැටෙන්න නෙමෙයි. එයාගේ අරමුණ පිරිසුදුයි. මොකද්ද? සුභ සංඥාව දුරු වෙන්න ඕනේ. මේකයි මගේ කියලා අපි ඇලෙන්න තියෙන ලස්සන දෙයක් කියලා අපි හිතනකම අපිට ඒ සංඥාව ඒ අදහස අපේ හිතෙන් අයින් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ එදිනෙදා තියෙන පිරිසුදු කමෙන් ඉන්න එපා කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒකට අදාළ ශික්ෂාපද පවා පනවල තියෙනවා. මේ ඒ කියන්නේ අපි පිරිසිදුව කොහොමද ඉන්නේ කියන තැනට අදාළ වෙන දේවල්. හැබැයි එහෙම පැනෙව්වට දැන් අපි කය පිළිබඳව අවබෝධයෙන් පසු විය යුතුයි. මේ කය කියලා කියන්නේ මෙච්චර මේ උපස්ථානයක් කරන්නට උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා මූණ හෝදනවා, දත් ටික මදිනවා, වැසිකිලි කැසිකිලි එක්කන් යනවා. එතන ඉඳලා මේ කය මෙච්චර අපි හොඳින් තියාගන්න කොච්චර දවසේ මහන්සියක් වෙනවද? අන්න ඒ ටික පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්නට අවශ්‍යයි. අපි ඒ අවබෝධය තුළින් මේක දකිනකොට අපි කරන්නේ කලකිරීමකට එහෙමත් නැතිනම් මේක එපා වීමකට ගිහිල්ලා කරන දෙයක් නෙමෙයි අසුබය අනුව බලනවා කියලා කියන්නේ. එහෙම අසුබය බලනවා නම් ඒක වැරදි. අසෘතවත් ප්‍රත්‍යඥයා මේ කයෙහි කලකිරුණයි කියලා එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. අසෘතවත් ප්‍රත්‍යඥයා කය ගැන කලකිරුණොත් මොකද වෙන්නේ? අසෘතවත් ප්‍රත්‍යඥයා කය ගැන කලකිරුණොත් සියද විනාශ ගැනීමක් කරයි පරිම ගිහිල්ලා. ඒක ඒක මානසික රෝගයක් දක්වාම යනවා. මේ කියන්නේ මේ කය පිළිබඳව තියෙන පිළිකුල් සහගත ස්වභාවය සමහර කෙනෙකුට තියෙනවා. එතකොට ඒක මානසික ව්‍යාධි තත්ත්වයක්. ඒක මේ ශාසනයේ මේ කියන අසුබ සංඥාව නෙමෙයි. අසුබ සංඥාව කියලා කියන්නේ අර ගැටෙන එකකුත් නෙමෙයි. අපි අකමැති පිළිකුල් කරන දේවල් එක්ක අපි හිතෙන් ගැටෙනවානේ. ගැටෙන එකකුත් නෙමෙයි අසුබ සංඥාව කියලා කියන්නේ. එහෙනම් මොකක්ද මේ ගැටීම් සහගත ස්වභාවය සහ අසුබ සංඥාව අතර තියෙන වෙනස්කම මොකක්ද? ඒ ගැටීම් සහගත ස්වභාවය සහ අසුබ සංඥාව අතර තියෙන වෙනස්කම තමයි පින්නතුනි. අසුබ සංඥාව කෙනෙක් වඩන්නේ මූලික වශයෙන්ම ප්‍රඥාව තුල සිත පිහිටෝගෙන. මෙන්න මේ ඉලක්කය දක්වා මේ කල යුතුයි. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ රාගය ප්‍රහීන කිරීම මිසක ද්වේෂයෙහි උත්පාදනය නෙමෙයි කියන එක ගැන ඔබට දැනුමක් තියෙනවා. දැන් ද්වේෂ චරිත පුද්ගලයෙක් ඉන්නවනේ ලෝකේ. ඒ කියන්නේ පොඩ්ඩක් නැත්තම් තරහා යන කියලා කියන්නේ. සාමාන්‍ය විදිහට කිව්වොත් නම් අපි කියන්නේ අර කුකුල් කේන්තිකාරයෝ කියලා. ඒක බොහොම ඉක්මනට කේන්ති යනවා. එතකොට ඊටාම ඉක්මනට කේන්ති යන පුද්ගලයෙකුට, ද්වේෂ චරිතයකට පරිගැනීමටත් හිත නැඹුරු වෙලා බරව යන නිතරම අමනාපයෙන් තරහෙන් ඉන්න පුද්ගලයෙකුට අනිත් අයත් එක්ක ගැටීමම වැඩි පුද්ගලයෙකුට අසුබේ වඩන්න ගියාම මොකද වෙන්නේ? එයා අර අසුබ සහගත සංඥාවත් එක්ක ගැටෙන්න යනවා. අසුබ සහගත සංඥාවත් එක්ක නිතරම ගැටෙන්න යනවා. රාගය වැඩි කෙනෙක් මෛත්‍රිය වඩන්න ගියොත් මොකද වෙන්නේ? Taman ආදරය කරන කැමති අය පිළිබඳව මෛත්‍රිය වැඩිපුර වැඩෙනවා වගේ දැනෙන්න අරගෙන ඒ පැත්තට මෛත්‍රී කරන්න ගිහිල්ලා හිත රාගය ළඟට ගිහිල්ලා නතර වෙනවා. ද්වේෂය වැඩි කෙනෙක් ඒ විදිහටම අසුභය වඩන්නට ගියොත් මොකද වෙන්නේ? අන්තිමේටම ගැටීම් සාගත ස්වභාවයටම ගිහිල්ලා ඒක නතර වෙනවා. අන්න ඒ නිසා මේ අපි බුද්ධියෙන් අපේ චරිත ලක්ෂණ චරිත ස්වභාවය අනුව මේක කලමනාකරණය කළ යුතුයි. එනිසා අසුබය වැඩි යුත්තේ සුබ සංඥාව දුරු කරන්න. අසුබය වැඩි යුත්තේ රාගය දුරු කරන්න. එතකොට ඒ මට්ටමට අපි අසුබය දිනු කරනකොට පින්නතුනේ දැන් අපිට ඉලක්කයක් තියෙනවා. හිතට රාගයක් ඇති වෙනකොට අසුබ සංඥාව දිනු කරනවා. අසුබය පෙන්වා දෙන්නේ රූපෙත් එක්ක ගැටි ගැටි ඉන්න අවශ්‍ය නිසා නෙමෙයි අපි අසුබය පෙන්වා දෙන්නේ මේ කයේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය දක්වලා එතන යථාර්ථය පෙන්නලා අර රාගයට පදනම නැති කරන්න අවශ්‍ය දේ තමයි අපි කරන්නේ. මේකේ තියෙන සුබයි කියලා ගත්තොත් කාමච්ඡන්දය ඇති වෙලා ඒක රාගයකට පරිවර්තනය වෙලා ඒක වැඩි දියුණු වෙලා අර චිත්ත ඒකාග්‍රතාවයේ දිද වැටිලා තමයි නතර වෙන්නේ. හැබැයි මෙතනදි සිදුවන කාර්ය බවට පත් වෙන්නේ මොකද්ද පින්නතනේ මෙතනදි සිදුවන දේ නම් අපේ මනස තුළ පවතින ඒ රාගය කියන දේ යටපත් කර ගැනීම පිණිස අවබෝධයෙන් අසුබය මෙනෙහි කරන අය අවස්ථාවට. දැන් මේ අසුබ කර්මස්ථානය අර විදිහට රාග චරිතවත් පුද්ගලයෙකු විසින් වැඩි දියුණු කරගෙන ඔහුට එක පැත්තකින් නිවන පැත්තට හිත නැඹුරු කරන්න පුළුවන් කමක් තියෙනවා. තවදුරටත් සමත වශයෙන්ම හිත භාවිත කරමින් ගිහිල්ලා එයාට පුළුවන්කම තියෙනවා ධ්‍යාන කියන්නේ උපචාර මට්ටමට අර්පණා මට්ටමට යනකම් මේක දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ක්‍රමවේද පිළිබඳව අපි ටිකක් ඉදිරියට කතා කරන්නට අවශ්‍යයි. දැන් මෙතනදී අපිට වැදගත්ම දේ තමයි අපි කොහොමද මේ අසුබ නිමිත්ත පිළිබඳව මෙනෙහි කරන්නේ කියලා. අසුබ නිමිත්ත පිළිබඳව අපි කොහොමද මානසිකාර්යය පවත්වන්නේ කියලා. එතකොට අපිට හම්බෙනවා හත්දෑරුම් වූ ලක්ෂණයකින් අපි කොහොමද මේ නිමිත්ත උග්‍රහණය කරන්නේ? කොහොමද නිමිත්ත උපුටලා ගන්න අපි දක්ෂ වෙන්නේ කියන කාරණාව. ඒකෙදි පළවෙනිම දේ තමයි වචසා කියලා කියන්නේ. වචනයෙන් අපි පුරුදු පුහුණු විය යුතුයි. වචනයෙන් පුරුදු පුහුණු විය යුත්තේ කොහොමද? අර අපි කුණප කොට්ටාස 26ක් කතා කරනවානේ. එතකොට ඒ කුණප කොට්ටාසයන් පිළිබඳව වචනයෙන් පුරුදු වෙන්නට ඕනේ. කේසා ලෝමා නඛා දන්තා තචෝ එතකොට මේ මේකට අපි කියන තච පංචකය තච කියලා කියන්නේ සමතනේ සම පස්සන කොට ඇති මේකට කියනවා තච පංචකය කියලා එතකොට මේ තච පංචකය ඉස්ලාම කෙනෙක් හිතට පුරුදු කරනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා කියලා මේ ආරෝහණ අවරෝහණ පටිපාටිය අනුව මේක වචනයෙන් ඉස්සලා පුරුදු කරනවා. දැන් මේ ඔබ විදර්ශනාව පැත්තෙන් මේ අනිත්‍ය ගැන ගොඩාක් අහලා දුක්ඛානුපස්සනාව ගැන අනාත්තානුපස්සනාව ගැන ගොඩාක් අහලා තියෙන්නට පුළුවන්. අභිධර්මය තුල ඔබට චිත්ත වීති ටික කොහොම කටපාඩම් තියෙන්නට පුළුවන්. සිත් ටික, චෛතසික ටික ඔබට කටපාඩම් වෙලා තියෙන්නට පුළුවන්. කොටින්ම කියනවා නම් ත්‍රිපිටකයම ਸਰවපර්යාප්තිදර වෙන්නට පුළුවන්. හැබැයි ඔබ අසුබ කර්මස්ථානයේ වඩනකොට ඔබ අසුබ කර්මස්ථානයේ වැඩි යුත්තේ මූලිකම අධියර තමයි වචනයෙන් පුරුදු කිරීම. ඒක තමයි වචසා කියලා කිව්වේ. ඒක වචනයෙන් පුරුදු කරන්නට ඕන. එදා සංඝි ගණනක් පාඩම් තිබුණු භික්ෂුන් වහන්සේලා. ඒ කියන්නේ දැන් කුද්දක නිකාය, දීඝ නිකාය ආදී මේ ත්‍රිපිටකයෙන් නිකාය පිටින් පාඩම් තිබුණු ස්වාමීන් වහන්සේලාත් මේ කමඨහන පුරුදු වෙනකොට ඒක ඉස්සෙල්ලම පුරුදු කළේ වචනයෙන් කියලා කියනවා. ඒක ඉස්සෙල්ලම පුරුදු කළේ වචනයෙන්. ඒ කියන්නේ හිතින් උසුරවමින් වචනයෙන් එමින් සැරේ ඒක උච්චාරණය කරමින් තමයි උන්වහන්සේලා මේ කර්මස්ථානය පුරුදු කළේ. එක ස්වාමීන් වහන්සේලා ළඟට ගිය කර්මස්ථාන ගන්නට තව ස්වාමීන් වහන්සේලා දෙනම ත්‍රිපිටකයේ මේ නිකාය ගණනාවක් උන්වහන්සේලාට කටපාඩම්. හැබැයි ඒක කටපාඩමෙන් කියන්න පුළුවන්කම තිබුණත් කර්මස්ථාන දෙනකොට ඒව සම්මර්ෂණය කරන්නේ නැතුව මෙන්න මේ පංචකය නැතිනම් මෙන්න මේ කොට්ටාසයන් ඔබ සජ්ජායනා කළ යුතුයි කියලා ඒ කමටහන ලබා දුන්නේ. උන්වහන්සේලාට සාර මාසයක් මේක සජ්ජායනා කරන්නට උනා. සාර මාසයකින් පස්සේ තමයි සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන්කම ලැබුණේ දේවල් පාදක කරගෙන. එතකොට පින්නතුනේ අපිට පේනවා මේ ධර්ම ඥානය අපිට කොච්චර දියුණු වෙලා තිබුණත් එතනදී අපිට තියෙනවා යම් ක්‍රමවේදයක් මේ කර්මස්ථානයක් දියුණු කළ යුතු කියන එකට. ඒ කියන්නේ ත්‍රිපිටකයම පාඩම් තිබුණත් පින්නතුනේ අපිට සිද්ධ වෙනවා ඊට අනුරූප වුණ. ඒ කියන්නේ මොකටද? අර ත්‍රිපිටක ධර්මයට අනුරූප වුණ මානසිකාරයන් නොපවත්වා අර අසුභ සංඥාවට අනුරූප වුණ විදිහට අපේ හිත හැඩගස්වා ගන්නට. එනිසා ඒකට තියෙන පළවෙනි දේ තමයි අපි මේ වචසා කියලා කිව්ව වචනයෙන් පුරුදු කළ යුතුයි කියලා. එතකොට මේක වචනයෙන් පුරුදු කරන්නට පටන් ගත්තාම අර මූලික වශයෙන්ම නාති ශීඝ්‍රව නාති සනිකව අපි වචනයෙන් මේ දේවල් පුරුදු වෙනවා. ඒ කියන්නේ වේගෙන් කේසලව මනකාදන්තා තචෝ කියලා අපි වේගෙන් කියාගෙන යන්නේ නැහැ. ඒ වගේම හිමීට මේක කියන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍ය ස්වරූපයෙන් අපි එක තැනක ඉඳගෙන ඊට සුදුසු පරයන්කයක් අපි භාවිත කරමින් ඒ තුමරුවන් වන්දනාදී පූර්වක්‍ෘත්‍යයන් සිදු කොට අපි කර්මස්ථානයට අවශ්‍ය පසුබිම හදා ගන්නවා. ඒ පසුබිම හදාගෙන අසුබ කමඨහන වඩන ඒ භාවනාව කරන පුද්ගලයා විසින් කොහොමද කරන්නේ? පළවෙනියටම එයා කේසා කියලා ඒක වේගෙන් කියන්නේත් නැතුව හෙමින් කියන්නේත් නැතුව හිතට අරමුණු කරමින් අර කෙස් කියන ස්වභාවය හිතට අරමුණු කරමින් ඒක කේසා කියලා ඒ කෙස් ස්වභාවය පිළිබඳව එයා සිහිපත් කරනවා. එතකොට ඔබට ඒක ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා කෙස් කියන ස්වභාවයේ තියෙන පිළිකුල් බව. අපි දැන් නිකන් කෙස් ගහක් බැලුවට ඇතන් විට කෙනෙකුට පිළිකුල් බවක් උපදින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කෙස් ගහේ තියෙන අර දුගදවත් ස්වභාවය ඒක ගැළවිලා ගිහිල්ලා කෑම එකක වගේ තිබුණොත් අපි ප්‍රසන්න භවෙන් අනුභව කරන්නේ නැහැ නේද? ඒකට ඇයි? ඒක අප්‍රසන්න දෙයක් නිසා. එනිසා අන්න ඒ වගේ අවස්ථාවන් සිහිපත් කරමින් ඒ ආදේශ කරමින් මේ කෙස් කියන ස්වභාවයේ තියෙන පිළිකුල් බව උපුටා දක්වමින් හිතෙන් අරමුණු කරමින් තමයි කේසා කියලා කියන්නේ. එතකොට ලොම් කියන ස්වභාවය අරමුණු කරමින් අපි මේ කයෙහි අනිත් තැන්වල පැතිර පවත්නා අතුල් පතුල් ආදී නැතුව අනිත් තැන්වල පැතිර පවත්නා ඒ ලොම් කියන ස්වභාවය අපි අරමුණු කරමින් ඒකට ලෝමා කියලා කියනවා. ඒ වගේම මේ දෙවිසි නියපොතු මේ නියපොතු නියපොතු පිළිබඳව අපි බලමින් නඛා කියලා කියනවා. විසක්කු නියපොතු පිළිබඳව අපි මෙනෙහි කරමින් අපි ඒකට නඛා කියලා කියනවා. එතකොට ඒක අපි කොච්චර ලස්සන කරන්නට උත්සාහවත් වුණත් ඒ නියපොතු වල තියෙන අසුබ සහගත ස්වභාවය තමයි අපි අරමුණු කළ යුතු වෙන්නේ. ඒක ඉස්මතු වෙන විදිහට තමයි මානසිකාරයේ පැවැත්විය යුතු වෙන්නේ. නියපොතු කපලා අයින් කරලා පැත්තකට දැම්මහම හරි ඒ දේවල් වල තියෙන දුගඳ විදිහට හරි ඒ දේවල් අර ජලයේ මිශ්‍රිත වුණාම ඒ තියෙන ඒ අප්‍රසන්න ස්වභාවය හරි මනසින් අරමුණු කරමින් තමයි නඛා කියලා කියන්නේ. වගේම දත්වල තියෙන අප්‍රසන්න ස්වභාවය මෙනෙහි කරමින් ඒ දත් කියන එක පිළිබඳව අපිට පුළුවන්කම තියෙනවා මෙනෙහි කරන්නට. ඒ වගේම මේ හැම පිළිබඳව අපි මෙනෙහි කරමින් ඒ තච ස්වභාවය අපිට පුළුවන් සිහිපත් කරන්නට. එතකොට වචනයෙන් මේ දේවල් අපි කියමින් තමයි මූලික වශයෙන්ම පුරුදු කරන්නේ. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මේ විදිහට අපි ඒ කෙස්ලොම් නියදත් සම් කියන සම කියන ඒ ටික පිළිබඳව අපි මෙනෙහි කරමු. ඊට පස්සේ ඒක අනිත් පැත්තට ආපහු සචෝ ඒ සම කියන එක දන්තා දත් ඒ වගේම ලෝමා නඛා නිය ලෝමා කේසා කියලා අපි සම්මර්ෂණය කරනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ අපි මේ කුණප කොට්ටාසයන් පිළිබඳව පංචකය පංචකය අරගෙන කොටස් පහ පහ පහ පහ අරගෙන අපි සම්මර්ෂණය කරනවා. එතකොට මේ එක එක අපි ඔක්කොම එක දිගට මුලින් ඉඳලා මත්තලුංගම් කියන එක ළඟට එනකම්ම ඔක්කොම එක දිගට සම්මර්ෂණය කරගෙන යන්නේ නැහැ. කොටස් පහ පහ අරගෙන පංචකය පංචකය තමයි පුරුදු කරන්නේ. ඒක පුරුදු කරන පළවෙනි විදිහ මොකද්ද? පළවෙනි විදිහ තමයි පින්නතුනේ වචසා කියලා කියන්නේ. වචනයෙන් පුරුදු කරනවා. ඊට පස්සේ වචනයෙන් අපි හොඳට ඒ නිමිති උපුටා අරගනිමින් සිතට එක කාලයක් අපි වචනයෙන් පුරුදු කරනකොට තමයි ඒක හොඳට හිතට කාවදින දෙයක් හිතට ඒ තුල läග සිටින්නට පුළුවන් රැඳී සිටින්නට පුළුවන් දෙයක් බවට ඒ නිමිතිපත් වන්නේ ඊට පස්සේ අපි මනසින් ඒ අරමුණු කරනවා. ඒකට කියනවා මනසා කියලා. එතකොට මනසින් අපි මේ දේවල් අරමුණු කරගෙන අර වචනයෙන් කියපු දේ ගැන අරමුණු කළා වගේ අපි මනසිනුත් ඒ පිළිබඳව දකිමින් වාසය කරනවා. මනසයි. එතකොට ඒ මනසින් අපි ඒ දේ පිළිබඳව හොඳින් සම්මර්ෂණය කරන අර වචනයෙන් කියනකොට අපි හිතපු දේ වචනය විතරයි නතර කරන්නේ හැබැයි මනසින් අර විදිහටම වචනයෙන් කරපු සත්‍යයනාව විදිහටම අපි ඒ කොටස් පහක් පංචකේ පංචකේ අරගෙන හොඳින් මේ පිළිබඳව අපි මෙනෙහි කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ විදිහට අපි වචනයෙන් ඒක පුරුදු කරපු විදිහටම මනසින් එහි පවත්නා අසුබ මිශ්‍රිත ස්වභාවය පිළිබඳව નિවරදිව අපි ග්‍රහණය කරගත යුතු වෙනවා. එතකොට පළවෙනි එක කිව්වා අපි වචනයෙන් කියලා, දෙවෙනි එක කිව්වා මනසින් ඒ පිළිබඳව අපි පුරුදු කරනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට කරනකොට ඇතම් වෙට කෙනෙකුට මේ දෙතිස් කුණප කොටාසයන්ගෙන් එක පංචකයක් වැඩිපුර දැනෙන පංචකයක් විදිහට පේන්නට පුළුවන්කම තියෙනවා. ඒක කොටස් පහක්. හෝ ඒ කොටස් පහ අතර එකක් හෝ දෙකක් හෝ Tamanට වැඩිපුර දැනෙන කොටස් පහක් හෝ ඒ කොටස් පහ අතර කීපයක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කර්මස්ථානයේ වඩන කෙනා මොකද කරන්නේ? අර අර කොටස් පහ විතරක් අල්ලගෙන ඊට පස්සේ ඒ කොටස් පහ තුල පමණක් Tamange හිත පවත්වන්නට උත්සාහවත් වෙනවා. තවත් හිත දියුණු වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා එතනිනුත් අර එක වැඩිවට වඩාත්ම හිතට සමීපස්ත වෙන එක අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව අපිට පුළුවන් සම්මර්ෂණය කරන්නට ඒ අරමුණ පිළිබඳව අපිට පුළුවන් හිත වඩන්න. ඒක තමයි අපිට සාමාන්‍යයෙන් භාවනාවක් තුළ මේ අසුබ භාවනාව දියුණු කරනකොට වඩනකොට අපි කරන ක්‍රමවේදය. ඒකට කියන අපි වචසා වචනයෙන් පුරුදු කරනවා කියලා. එතකොට ඒ විදිහට අපි වචනයෙන් ඒ දේ පුරුදු කරනවා වගේම ඒක අපි ඊළඟට පුරුදු කරනවා වර්ණ වශයෙන්. වර්ණ වශයෙන් අපි පුරුදු කරනවා. වර්ණ කියලා කියන්නේ ඒ දේවල් වල තියෙන පැහැ සටහන දැන් අපි කෙස් නම් ඒ කෙස් වල තියෙන කළු කාල වර්ණය නැතිනම් තද නිල් කියලානේ කියන්නේ. ඒ කෙස් වල තියෙන ඒ වර්ණ ස්වභාවය පිළිබඳව ඒ කෙන කෙනාට අදාළව තියෙන කෙස්වල ස්වභාවය පිළිබඳව අපි ඒක වර්ණ සතහන් වශයෙන් පුරුදු කරනවා. කෙස් කියන එකේ තියෙන වර්ණය, ලොම් කියන එකේ තියෙන වර්ණය. ඒ වගේම ඒ නියපොතුවල තියෙන වර්ණ ස්වභාවය. එතකොට මේ මේ දේවල් මොනතරම් පිළිකුල් බවට පත්වන්නට පුළුවන්ද කියන එක ප්‍රකට වෙන විදිහට තමයි වර්ණය ගැන සම්මර්ෂණය කරන්නේ. අර මනසින් මෙනෙහි කළා වගේම අපිට ඊට පස්සේ ඒකේ තියෙන වර්ණ වශයෙන්ුත් අපි සම්මර්ෂණය සිද්ධ කරගෙන යනවා. ඊට පස්සේ సంతාන වශයෙන් సంతාන කියලා කියන්නේ පිහිටි ස්ථාන වශයෙන් සම්මර්ෂණය කරනවා. පිහිටි ස්ථාන වශයෙන්. පිහිටි ස්ථාන කියලා කියන්නේ දැන් කෙස් නම් කොහෙද පිහිටලා තියෙන්නේ? මේ මතුවේහි මේ බෙල්ලෙන් උඩ කොටසේ මේ මුහුණතෙහි හැරුණකොට ඒ අනිත් කොටස තුල පිහිටා ඇති මේ කෙස් කියන ස්වභාවය මේ දේවල් වලට තමයි කේසා කියලා කියන්නේ. ඊට පස්සේ මේ අතුල්පතුල් නියපොතු ආදී තැන්වල නැතිව මේ කයෙහි අනිත් තැන්වල පැතිර පවත්නා ඒ ලෝමා කියන ලොම් වල ස්වභාවය. ඒ පිහිටි ස්ථාන වශයෙන් මේ දේවල් අපි හොඳට සම්මර්ෂණය කරනවා. ඒ වගේම නියපොතු ඒ දෙවිසි නියපොතු පිළිබඳව අපි බලනවා. එතකොට අපිට තියෙන ඊට පස්සේ දත්වල ස්වභාවය, දත්වල පිහිටීම පිළිබඳව සම්මර්ෂණය කරනවා. හැමෙහි පිහිටීම පිළිබඳව සම්මර්ෂණය කරනවා. එතකොට මෙන්න මේ විදිහට කෙස්, ලොම්, ඒ වගේම විසක්කු නියපොතු, ඒ වගේම දත්, ඒ වගේම ඒ තියෙන සම පිළිබඳව මේ විදිහට අපි කරනවා මේ තච්ච පංචකයම අරගෙන සම්මර්ෂණයක්. ඊළඟට ඊළඟ පංචකය අරගෙන සම්මර්ෂණය කිරීම. මෙන්න මේ විදිහට අපි මේ කොට්ඨාසයන් පිළිබඳව හිතට පුරුදු කරනවා. හිතට අපි මේක හොඳට ලබා දෙනකොට අන්න ඒ තුල තමයි අපිට අර අසුභ සංඥාව භාවිත වෙන්නේ. අසුභය කියලා කියන්නේ කෙස් නෙමෙයි. හැබැයි කෙස් පිළිබඳව අපි සිහිපත් කරන එක තුළ වැඩෙන්නට ඕනේ අසුභ සංඥාව. කෙස් කියලා කියන්නේ ලොම් ටික නෙමෙයි ඒ පිළිබඳව බලනකොට අපිට වැඩෙන්නට ඕනේ අසුබ සංඥාව. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? අපි අපේ ජීවිතයේ අපි ගොඩක් මේ දේවල් තුල අපි ඇලීම උපදව ගන්න තැන් අපි අසුබ වශයෙන් දකින්නට පුරුදු වෙනවා. ජීවිතේ අපි මේ දේවල් වල ඇලෙන තැන් සුබ වශයෙන් අපි තබා ගන්නට හදන තැන්වල තියෙන අසුබ නිස්සිත ස්වභාවය තේරුම් ගන්නවා. දැන් මේක කරන්නේ අඥාන පුද්ගලයෙක් නෙමෙයි. අඥාන පුද්ගලයෙක් මේක කළොත් එහෙම එයාට මේක කලකිරිලා මේක එපා වෙලා යන්න පුළුවන්. මේක කරන්නේ නුවණැත්තෙක් ඥාන සංප්‍රයුක්ත පුද්ගලයෙක්. ඒ කියන්නේ මූලික අවබෝධය තියෙන උහුට මූලික ප්‍රඥාව තියෙනවා. ඒ තියෙන නිසා යා මේ විදිහට බලන්නේ ඇයි අර රාගය දුරු කිරීම සඳහා රාගය යටපත් කරලා දකින්නට තමයි. එයා මේ විදිහේ සම්මර්ෂණයක් කරගෙන යන්නේ. ඒ නිසා යා පිහිටි ස්ථාන වශයෙන් එක හොඳට නිමිති වශයෙන් එයා හොඳට ග්‍රහණය කරගන්නවා. උද්ග්‍රහණය කරනවා කියන්නේ උපුටා ගන්නවා. ඊට පස්සේ දිශා වශයෙන් ගන්නවා. දිශා වශයෙන් කියලා කියන්නේ මේ කයෙහි දිශා දෙකකට බෙදා දක්වනවා උඩ කොටස සහ නාභියෙන් උඩ කොටස සහ නාභියෙන් යට කොටස කියලා. එතකොට මේ කේසා කියන එක මෙන්න මේ නාභියෙන් උඩ කොටසෙහි පිහිටි දෙයක් හැටියට. එතකොට ලෝමා කියනකොට මේ දෙපැත්තෙම පිහිටි දෙයක් හැටියට. නඛා කියනකොට මේ උඩ යට කියන මේ දෙපැත්තෙම පිහිටි දේවල් හැටියට. මේ විදිහට මේ පිහිටි ස්ථාන හැටියට නැතිනම් මේ පිහිටි දිශා වශයෙන්ුත් සම්මර්ෂණය කරනවා. ඒ වගේම ඒක දිශා වශයෙන් බලනවා වගේම දිශා වශයෙන් බලනවා වගේම ඕකාශ වශයෙන් දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඕකාශ කියන්නේ ඒක ඉඩ කඩ මොන වගේ තැනකද ඒක පිහිටලා තියෙන්නේ කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පරිච්ඡේද වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. සභාග පරිච්ඡේද සහ විසභාග පරිච්ඡේද වශයෙන් පරිච්ඡේද වශයෙන් උත්තේ කොටස කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කෙස්සාදී දේවල් වල තියෙන සභාග පරිච්ඡේද ස්වභාවය සභාග පරිච්ඡේද බව කියලා කියන්නේ මොකද්ද? ඒ කෙස් ගහක් මෙන්න මේ වගේ තැනක පැතිරී තියෙන දෙයක්. එතකොට කෙස් ගහක ප්‍රමාණය මෙන්න මෙච්චරයි. මේ වගේ දිග ඇති, මේ වගේ සරස ඇති, මෙන්න මේ වගේ දෙයක් තමයි කෙස් කියලා කියන්නේ. ලොග් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තච කියලා කියනකොට හැම මේ වගේ ප්‍රදේශයක පැතිරී ඇති. අපි අකුලල අතට ගත්තොත් එහෙම අර පුංචි ඇටයක් වගේ පුංචි දෙයක් විදිහට මුළු හැමම අපිට එකතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ දෙයකට තමයි හැම කියලා අපිට මේ පෙනෙන උපවත් චර්මය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ පින්නතුනේ මෙන්න මේකේ මේ පැතිරී ඇති තැන් ඒ සභාග පරිච්ඡේද වශයෙන් උද්දකිනවා. ඊට පස්සේ විසභාග පරිච්ඡේද වශයෙන් කෙස් කියලා කියන්නේ ලොම් නෙමෙයි. ලොම් කියලා කියන්නේ කෙස් නෙමෙයි. මේ විදිහට මේ දේවල් වල තියෙන විසභාග පරිච්ඡේද වශයෙන් අසුභය කියන එක පිළිබඳව අපි හොඳින් නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. එතකොට විසභාග වශයෙන් සභාග වශයෙන් මේ පරිච්ඡේදාදී වශයෙන් මෙන්න මේ විදිහට හත්තැනක මේ උද්ඝහ කෞශල්‍යයෙන් යුක්තව කටයුතු කරනවා. ඒ කියන්නේ මේ අරමුණ උපුටා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ විදිහට සිදු කරනවා. එතකොට මෙන්න මේ මේ තමයි භාවනාවක තියෙන මූලිකම අධීර. මේ තමයි භාවනාවක තියෙන මූලිකම පළවෙනිම තැන. මේ විදිහට තමයි නිමිති පිළිබඳව මානසිකාරය කළ යුතු වෙන්නේ. මේ විදිහට තමයි නිමිති පිළිබඳව මෙනෙහි කිරීම නොයසේනම් සම්මර්ෂණය කිරීම කළ යුතු වෙන්නේ. මෙන්න මේ සම්මර්ෂණය කිරීම යම් තැනක නැත්නම් පින්නතුනේ ඒ කෙනාට මේ අසුබ කර්මස්ථානයේ අසුබේ වඩන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ මානසිකාරය පිළිබඳව හරියට අවබෝධයක් නැති කෙනෙකු විසින් අර ඉලක්කගත කරන්නේ නැතුව නිකන් වැලි අහුරක් විසි කරනවා වගේ තමයි ඒ අසුබේ වඩන්නේ. එයාට ඉලක්කයක් නැහැ. ඉලක්කයක් නැති වෙනකොට ඉන් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අඹ ගෙඩියක් කඩා ගන්න පුංචි දරුවෙක් ගලක් ගහනකොට කොහේ හරි යන්නේ ගල ගැහුවට හරියන්නේ නැහැ. එය එය අඹ ගහ අඹ ගෙඩිය ඉලක්ක කොට ගැසිය යුතුයි. ඒ වගේ අපි භාවනාවක් කමඨහනක් වඩනකොට ඒ කමඨහන භාවනාව වැඩි යුත්තේ කිසියම් දෙයක් ඉලක්කගත කරගෙන මිසක අරමුණක් ඉලක්කගත කරගෙන මිසක ඔහේ කළ යුතු වෙන්නේ නැහැ. නැතිනම් කරන්නම් වාලේ කළ යුතු වන්නේ නැහැ. ඒක අපි කරන්නට ඕනේ හොඳ දැක්මක් ඇතුව. ඒකයි මුලින්ම සඳහන් කළේ මේ කොයිම දෙයකටත් මුලින් තියෙන්නට ඕනේ ඔබට සම්මාදිට්ඨිය කියන එක. ඒ සම්මාදිට්ඨිය පිළිබඳ දැනුමක් ඇතිව තමයි ඔබ මේක ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරන්නට මේ යථාර්ථය තේරුම් ගන්නට වෑයම් කළ යුතු වෙන්නේ. ඒකට උපකාරක දෙයක් තමයි මේ අසුබ සංඥාව කියන එකයි ලෝකයේ සුභ සංඥාව ඇති තාක් ඔබට පුළුවන් කමක් නැහැ ලෝකයෙන් මිදෙන්න. එනිසා අසුභ සංඥාව ඔබ දිනු කරනවා. සුභ සංඥාව ඇති තාක් ලෝකයෙන් මිදෙන්නට බැරි නිසා අසුභ සංඥාව ඔබ දිනු කරනවා. එතකොට මේ අසුභ සංඥාව තුළ තමයි ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් ගන්නට ඔබට මූලික අවස්ථාව පදනම සකස් කරලා දෙන්නේ. ඇයි? රාගය වැඩි චරිතයකට රාගය වැඩි පුද්ගලයෙකුට රාගය නිසා තමයි ආවරණ ධර්ම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා යාට ඉස්සෙල්ලා යා ආවරණය වෙලා තියෙන තැන අයින් කරන්නට ඕනේ. දැන් ඕකම අනිත් පැත්ත ද්වේෂය වැඩි කෙනෙකුට නම් එයාට මෛත්‍රිය පැත්තෙන් තමයි යාගේ ආවරණය ඉවත් කරන්නට තියෙන්නේ. ඒ වගේ මෙතනදී මේ ආවරණය ඉවත් කරන්නට අවශ්‍ය කටයුතු කිරීම කියන එක මෙතනදී අත්‍යන්තයෙන්ම වැදගත් දෙයක්. ඒ නිසායි අසුබ සංඥාව කියන එක වැදගත් වෙන්නේ. ඉතින් මේක හැමෝටම අනිවාර්යයෙන්ම අසුබ කර්මස්ථානයේ මුල ඉඳලා අගට මේ විදිහට භාවිත කළ යුතුයමයි කියලා එකක් ඇත්තේ නැහැ. තමන්ගේ චරිත ස්වභාවය අනුව තමන්ට මේක තෝරගන්නට පුළුවන්කම තියෙනවා. තමන්ට අසුබයේ කයේ පිළිකුල් සහගත ස්වභාවය වැඩි යුතු නැහැ කියන එක තමන්ටම තීරණය කරගන්න පුළුවන් තමන්ගේ චරිත ස්වභාවය අනුව. එනිසා ඔබේ ස්වභාවය අනුව කයෙහි තියෙන පිළිකුල් බව නොපෙනී සුභ සහගත බවම ඔබට ඇති වෙනවා නම් එහි රාග සිතුවිලි වැඩි නම් ඔබ අසුබේ වැඩි යුතුයි. ඒකට ඒක තමන්ටම නිශ්චය කරගන්නට යම් පමණකට හෝ පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට ඔබට පුළුවන් ඔබේ ප්‍රධාන කර්මස්ථානයේ හැටියට අසුබේ වඩන්නට. ඒ වගේම තවත් විදිහකට ඔබට පුළුවන්කම තියෙන අසුබ සංඥාව වඩන්න. ඒ කොහොමද? ඒක මෙච්චරම ලොකුවට අපි මේ ඉලක්කගත කරගෙන යන්නේ නැතුව හිතට රාග සහගත සිතක් ඇති වෙන වෙලාවකදී අනේ රාගය දුරු කරගන්න විතරක් අපිට ඒ වෙලාවට අසුබේ වඩන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඒ වැඩිවීමට අර මාස ගානක් හෝ ඒ කර්මස්ථානයට අවශ්‍ය සජ්ජායනා විදිය එක දිගටම කර කර සිටිය යුතුයි කියන එකක් නෑ. යා සුභේ වඩන්නේ ඒ අවස්ථාවේහි ප්‍රයෝජනය සඳහා. ඒ අවස්ථාවේ සිතට රාගයෙන් පීඩා ඇති වෙනවා. ඒ පීඩාව දුරු කරගන්න අවශ්‍ය නිසා යා මොකද කරන්නේ? රූපේ තියෙන, කයේ තියෙන අසුභ සාගත ස්වභාවයට වැඩිපුර හිත තියෙනවා. වෙනතුනේ ඒක ඊටාම ප්‍රායෝගික දෙයක්. බොහොම කාලයක් තිස්සේ Tamanට භාවිත කරන්නට ප්‍රධාන කර්මස්ථානයක් හැටියට නොවැඩුවත් තමන්ට පුළුවන් නම් දවසක් දෙකක් තිස්සේ වුණත් යම් ඒ රාගසහගත අරමුණක් ඇති වෙන තැනක මේ විදිහට අසුබ සංඥාව දිනු කරන්නට අන්න එතන තියෙන රාගය ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඇයි ඒකයි තියෙන අසුබ සහගත අසුබ නිස්සිත ස්වභාවය තමන්ට નિરાයාසයෙන්ම ප්‍රකට වෙනකොට. එතකොට ඒ ප්‍රකට කිරීමේදී අර එක එක පංචකයේ සජ්ජායනා කර කර දිගින් දිගටම පවත්වාගෙන ඉදීමේ අවශ්‍යතාවයක්ම ඇත්තේ නැහැ. ඒ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ කියලා කියන්නේ. ඒ විදිහ මට්ටමකට යන්නේ නැතුව ඔබට පුළුවන්කම තියනවා අර ඔබට වඩාත්ම දැනෙන අසුබ කොටාස පිළිබඳව සිහිනවන පවත්තක්. වඩාත්ම දැනෙන අසුබ කොටාස පිළිබඳව සිහිනවන පවත්තක්. ඒ කිව්වේ කොයි වගේද? දැන් අපි හිතමු ඔබට වඩාත්ම දැනෙන්නේ අසුබය පිළිකුලක් දැනෙන්නේ දත් පිළිබඳව මෙනෙහි කරනකොට කියලා. එතකොට මේ පිළිබඳව තමයි ඔබ නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම මෙනෙහි කරන්නේ. එතකොට ඒකෙදි දැන් කෙන කෙනාට ඒ චරිතයට ඒක වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් අට්ටික සංඥාව වැඩපු තෙරුන් වහන්සේ නමකගේ කතාවක් ඔබ අහලා තියෙනවානේ. ඒ කියන්නේ ඇට සැකිල්ලක් කියන එක තමයි උන්වහන්සේ හැම වෙලාවකදීම තමන්ගේ මනසට අරමුණු කළේ. එතකොට ඒ අට්ටි අට්ටි අට්ටි කියලා ඒකම දිනු කරලා ඒ ඇට සැකිල්ලක් කියන ස්වභාවය තමයි ඒකයේ ප්‍රකට කරගන්නේ. එබඳු සංඥා ප්‍රතිලාභයක් කරනවා. ඒ කියන්නේ දැන් අපි මිනිස්සෙක් කියලා දකින තැනක උන්වහන්සේ චිත්තාභ්‍යන්තරයට ගන්න ඇටසැකිල්ලක් කියන සංඥාවක්. අපි ලස්සන මිනිස්සෙක් කියලා ඒක සැරිසරන සැරිසරනවානේ අපි මිනිස්සෙක්ගේ රූපයක් දැකලා. නමුත් අට්ටික සංඥාව වඩන කෙනෙක් ඇටසැකිල්ලක් තමයි එතනදී ප්‍රකට කරගන්නේ. අර මිහින්තලා වැසි සාමින්නහස්සේ නමකගේ කතාවක් තියෙන්නේ. මේ අට්ටික සංඥාව වඩන හාමුදුරුවෝ දවසක් පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වඩිනකොට තමන්ගේ ස්වාමියාත් එක්ක කලහයක් කරගෙන ගමට පිටත් වෙලා යන්නට යන එක්තරා කාන්තාවක් මේ ස්වාමින්වහන්සේව යනවා දැකලා ස්වාමින්වහන්සේත් සමග hina වෙනවා. එතකොට ස්වාමින්වහන්සේත් එක්ක hina පහල කරලා නොමනා අදහසකින් hina පහල කරනවා. ස්වාමින්වහන්සේ ඉදිරියට පිටුසිඟා වඩිනවා. ඊට පස්සේ ඇයගේ ස්වාමියා ඇය පස්සෙන් එනවා. එනකොට මගදී අහනවා ස්වාමින්වහන්සේගෙන් ස්වාමීනි මේ මග මේ කාන්තාවක් යනවා දැක්කද කියලා. එතකොට කියනවා කාන්තාවක් නම් යනවා දැක්කේ නැහැ. ඇටසැකිල්ලක් නම් යනවා දැක්කා කියලා. අච්චපන්දරය. එතකොට ඇයි උන්වහන්සේට පෙනුන වර්ණ සතහන වෙනස් වෙලා නෙමෙයි. පේන දේ පෙනුන හැබැයි උන්වහන්සේ හිතෙන් ඇසුරු කරගත්තේ එතන මොකද්ද? අට්ටික සංඥාව. අපි නිතර මතක් කරනවානේ අපි නිමිති වලින් තමයි අරමුණු කරන්නේ කියලා. උන්වහන්සේ ගත්තේ අට්ටික නිමිත් අට්ටික සංඥාව තමයි හඳුනාගත්තේ ඇටසකිල්ලක් විදියට. එනිසා උන්වහන්සේ දකින්නේ අට්ටික සංඥාවක්. දැන් අපි ලස්සන දිහා බල ලස්සන හැම දිහා බලලා හිතනකොට උන්වහන්සේ ඇටසකිල්ලක් කියන එක තුල දකිනකොට ඒකේ ඇලෙන්න දෙයක් උන්වහන්සේට ලැබෙන්නේ ගැටෙන්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙන අට්ටික සංඥාව තුලම හිත වඩලා විපස්සනාවට නැඹුරු වෙලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් පින්නතුනේ මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ හිතට මේ සංඥාවන් දියුණු කරන්නට. ඒ නිසා අසුබය ඔබේ ජීවිතයට ඒකාන්තයෙන් ප්‍රගුණ කළ යුතු කර්මස්ථානයක්. ඒ ඒ අවස්ථාවන් වල හෝ මූලික කර්මස්ථානයක් විදිහට. හොඳයි. අද දවසේදීත් කල්පනා කරගන්න මේ සද්ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පතං ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලු කුසල ධර්මයේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටත් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් එකසේ හේතු වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි